නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් කරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා ඔබේ කලන මිතුරා සඳරූපවාහිනිය ඔස්සේ එමෙන්ම ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ අද දවසෙත් ඔබ අපේක්ෂා කරන පරිදි මිලිඳු රාජ ප්‍රශ්න උතුම් සදාම් පිළිසඳර රැගෙන ඊටම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා සම්බුද්ධ පරිනිර්වාණයෙන් 500 වසරක් ඉක්ුත් වූ තැන මිලිඳු රජතුමත් නාගසේන මහරහතන් වහන්සේත් අතර ඇතිවුණු මේ අසිරිමත් සදහම් සංවාදය බුද්ධ වර්ෂයෙන් 2563 වර්ෂයේ උදාවන විට අපිට ඔබට සමීප කරන්න ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවතත් ඔබට සමීප කරන්න අවස්ථාව දුන. ඉතින් අදත් එහි නවතම පරිච්ඡේදය අපි ඔබට සමීප කරනවා. ඒත් එක්කම අද දවසෙත් අපට බොහෝ කරුණාව උපද්දවා අපගේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේගේ පූජනීය ශිෂ්‍ය රත්නයක් වන අවසරයි වැලිමඩ සද්දාසීල අපේ ස්වාමීන් වහන්සේ වැඩම කරන්නට යෙදුණා. අපි උන්වහන්සේගේ පාදාභි වන්දනය සිදු කොට ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අවසරයි. නමෝ බුද්ධාය. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා අපිට මේ ලෝකේ මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන එක දුර්ලභ දෙයක්. ඔබ අහලා තියෙනවා කන කැස් බෑවා වීසිදුරෙන් අහස බලනවට වැඩිය දුර්ලභයි මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන එක. ඒතකොට ඊටත් වැඩිය දුර්ලභයි මහත්තයා බුද්ධ ශාසනයක් හම්බ වෙන එක. දැන් බුදවරු නැතුව අසංකීය ගණන් කල්ප තියෙනවනේ. ඒකට ඒ කල්පවල මනුස්ස ජීවිත ලැබෙනවනේ. නමුත් බුදු බුද්ධ ශාසනයක් නැහැ. ඒතර බුද්ධ ශාසනයක් ලැබේ බුද්ධ ශාසනයක් තියෙන කාලෙකත් ධර්ම ශ්‍රවණී ලැබෙනවා කියන එක දුර්ලභයි. දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පිරිසිදුව නිර්මලව ඇහෙන්නේ සුළු පිරිසකටනේ. දැන් බාටගිර රටවල් වල වෙනත් ජාතීන්ට මේ ධර්මය අහන්නවත් නෑ. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධ කියන ගාථාව කටින් කියපු නැති නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියන নমස්කාරය කියපු නැති කතා කරන්න පුළුවන් මිනිස්සුම කී කෝටියක් ලංකාවේ ඉන්නව ලෝකේ ඉන්නවද නේද තෙසුළු පිරිසකට මේ බුද්ධ ශාසනයේ හම්බ වෙන්නේ එහෙම හම් වෙන සිංහල ජාතිය අතරත් බණහන අයගෙමුත් කී දෙනෙකුටද හරියට ධර්මය ඇහෙන්නේ ඉතින් ඔහොම බලාගෙන යනකොට දුර්ලභයි. ඒතර මේ රහතන් වහන්සේලාගේ මේ ශ්‍රීමෝ මණ්ඩලෙන් නිකුත් වූ තථාගත ශ්‍රී සම්ධර්මයේ රහතන් වහන්සේලාට වරතින්න කියන්නේ රහතන් වහන්සේලාට කියන නමක් තමයි අවරස පුත්‍ර. කියන බුදුරජාණන් වහන්සේගේ හද මණ්ඩලෙන් උපන් දරුවෝ. ඒතර බුදුරජාණන් වහන්සේගේ හදවතෙන් ඉපදිච්ච දරුවන්ට පුළුවන් ද බුදුරජාණන් වහන්සේට විරුද්ධව දේවල් කියවෙන්නේ? ස්වාමීන් ඒක අභව්‍ය කාරණාවක්ද? ඒක අභව්‍යයි. එහෙමයි ස්වාමීන්. ධර්මයෙන් තොරව මිනිස්සු මුලා කරන දෙයක් කියනවා කියන එක අභව්‍යයි. එහෙමයි. ඉතින් ඒ නිසා මේ රහතන් වහන්සේලාගේ ශ්‍රේමෝ මඩලින් නිකුත් වූ මේ ධර්මය ඔබට අහන්න ලැබෙනවා කියන එක නම් පුදුම වාසනාවක්. එහෙමයි ස්වාමී. මේ හෝරාවක කාලයක් සමම්පත් යොමු කරගෙන අහගෙන ඉන්නවනේ මේ අහිංසක මිනිස්සු. මේ පින්වතුන්ට මේ ධර්මයේ ඇහිම නැමැති කුසලය කවදා හෝ ඔබ සසරින් නිදහස් කරවනවා. ඒ නිසා පහන් සිතින් ධර්මය අහන්න කාලයයි මේ. එහෙමයි. අවසන්. ඉතින් ඒ නිසා මේ පින්වතුන්ට තව තවත් ධර්ම ඉගෙන ගන්නට අපි බලමු අද දවසේ මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් අහන ප්‍රශ්නේ කලින් දවසේ ඇහුවේ රහතන් වහන්සේලා බිහි වෙන හැටි. ගිහි ගිහි කෙනෙකුට පැවිද්දක් නැතුව අරහත්ත්වයට පත් වුණොත් එක දවසයි ඉන්නේ. ඊට පස්සේ තිබ්බා රහතන් වහන්සේලා ට සිල් පදවල කුද්දාන කුද්දක ශික්ෂා පද කැඩෙන්න පුළුවන්. ඉතින් නමුත් ප්‍රාත්මෝක්ෂ සංවර විදිහට ඒ කියන්නේ නිවනටම මුල් වෙලා ලෝකයේ අනිවාර්යෙන් කුස් අකුසල් ගණයට වැටෙන දස අකුසල් ආදී ඒ සිල්පදයක් නම් රහතන් වහන්සේ නමකින් කවදාවත් කැඩෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. ඉතින් රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ සියලුම රහතන් වහන්සේලා සියල්ල දන්නවා කියලා එකක් නැහැ. තමන් කලින් නොදැකපු පුජ්‍යලයන්ගේ නංගම් රහතන් වහන්සේලා දන්නේ තමන් කලින් නොගිය පාරවල් තොටවල් රහතන් වහන්සේලා දන්නේ සද්ද විඤ්ඤාලාවි රහතන් වහන්සේලා තමන්ගේ ඥානපතේට අනුව දකිනවා. එහෙමයි ස්වාමී. දැන් පෙර ජීවිත දැකීමේ ඥානය වුණත් මහත්මයා සියල් ඒ සියලු රහතන් වහන්සේලාට ආපස්සට සියල්ල බලන්න බෑ. එහෙමයි. ඒක තියෙන දැන් අපි කියමුකෝ පෙර ජීවිත දැකීම කියලා සමහර අයට පුළුවන් එක ජීවිතයයි. ඒ කියන්නේ මීට කලින් ජීවිතේ බලන්න විතරයි. එහෙමයි ස්වාමී. ඊට පස්සේ ජීවිත 10ක් ආපස්සට බලන්න බෑ. එතකොට ඊළඟ ඊළඟට ඒ ජීවිතේ බලලා ඊළඟට ආපස්සට ආපස්සට එහෙමයි. ඒකට අද ජීවිත 10ක් බැලුවොත් දිවසින් කෙට 11 වෙනි එකේ ඉඳලා බලන්න ගියයි. එහෙමයි ස්වාමී. ඒකට අපේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට කෙලිම කල්ප ලක්ෂයක් ආපස්සට හිතපු තැන බලන්න පුළුවන්. එහෙමයි. ඉතින් අපේ ඊළඟට සෝබිත මහරහතන් වහන්සේට කල්ප 500ක් බලන්න පුළුවන්. එහෙමයි ස්වාමී. ඊට පස්සේ තථාගතයන් වහන්සේ නම් කෙලවරක් නැහැ. ඒ වගේ තියෙනවා මේ පෙර ජීවිත දැකීමේ ඥානෙ සීමා වශයෙන්. සද්ද විඤ්ඤාවලත් සීමා වශයෙන් තමයි රහතන් වහන්සේලාට දකින්න පුළුවන්. සියල්ල දන්නවා කියන්නේ තථාගතයන් වහන්සේට. ඉතින් ඒ කරුණු කාරණා විස්තර කළා. අද අපි ඉගෙන ගන්නවා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා මිලිඳු රජුරෝ ස්වාමීන් නාගසේනයන් වහන්සේ ලෝකේ බුදවරු දකින්ට ලැබෙති. එහෙමයි සර්. පසේ බුදවරු දකින්ට ලැබෙති. තථාගත ශ්‍රාවකයෝ දකින්න ලැබෙති. ශක්තිති රජවරු දකින්න ලැබෙති. ප්‍රදේශ රජවරු දකින්න ලැබෙති. දෙවි මිනිසුන් දකින්න ලැබෙති. ධනවත් අය දකින්න ලැබෙති. දිලින්දෝ දකින්න තියෙනවා. යහපත් මගේ යන අය, වැරදි මගේ යන අය දකින්න ලැබෙනවා. පුරුෂයෙකුට ස්ත්‍රී ලිංගයේ පහළ වීම දකින්න ලැබෙනවා. ස්ත්‍රියකට පුරුෂ ලිංගයේ පහළ වීම දකින්න ලැබෙනවා. නිවැරදිව කරන ලද කර්ම, වැරදිව කරන ලද කර්ම දකින්න ලැබෙනවා. පින් කරන අය දකින්න ලැබෙනවා. පව් කරනවා දකින්න ලැබෙනවා. සැප විඳින අය දකින්න ලැබෙනවා. දුක් විඳින අය දකින්න ලැබෙනවා. ලෝකේ බිත්තරෙන් උපන් සත්වය දකින්න ආන්දජ ජලාභුජ මෞකුසෙන් උපන් අය, තෙත් පරිසරයක උපන් අය, ඕපපාතික උපන් අය දකින්න ලැබෙනවා. අපා දෙපා බහුපා සිව්පා සත්‍යෝ දකින්න ලැබෙනවා යක්ෂයෝ දකින්න ලැබෙනවා රාක්ෂසයෝ දකින්න ලැබෙනවා කුම්භාණ්ඩකයෝ දකින්න ලැබෙනවා අසුරයෝ දකින්න ලැබෙනවා දානව රාක්ෂසයෝ දකින්න ලැබෙනවා ගහන්දරයෝ പ്രേත පිසාචයෝ වශයෙන් සත්වයෝ සිටිති කිඳුරෝ මහා උරංගයෝ නාගයෝ ගුරුලෝ සිද්ධ විද්‍යාදරයෝ මේ අය ඉන්නවා දකින්න ලැබෙනවා දැන් මම කල්පනා කරේ මේ දකින්න ලැබෙනවා කියලා මේ රජුරෝ කියාගෙන යන විස්තර බලනකොට රජතුමාට කොච්චර පුළුල් දැනුමක් සහ මතකය තේරුම් ගැනීමලා තියෙනවද නේද? එහෙමයි ස්වාමී. තව තියෙනවා. ඇත්තු අස්සයෝ ගවයෝ මී ගවයෝ ඔටුවෝ බූරුවෝ එළුවෝ බැටළුවෝ මෝවෝ ඌරෝ සිංහයෝ ව්‍යාග්‍රයෝ දිවියෝ වලස්සු කරබානා වලස්සු කොක්කු හිවල්ලු ආදී වුන් දකින්න ලැබෙනවා. ගාන් රිදී මුතු මැණික් සක්සිලා පළඟු ලෝහිතංක මැසිරි ගල් වෛරොඩි දියමන්ති රත්තරන් කළු ගල් ලෝහ තඹ වටලෝහ කංශලෝහ ආදී ලෝහ වර්ග කොමුපිලි කසීසලු කපුරෙදි හනවැහැරි කම්බිලි ආදී අනේක වස්ත්‍ර දකින්න ලැබෙනවා. හැල්වි යව තනහාල් ඇතිහාල් තිරිඟු මුං මෑ තල කොල්ලු ආදී දහාන්‍ය වර්ග ඇතේය. මුල් සුවඳ, අරටු සුවඳ, එළ සුවඳ, පොතු සුවඳ, පත්‍ර සුවඳ, මල් සුවඳ, ගිරි සුවඳ ආදී සකල සුගන්ධ වර්ග තියෙනවා. ත්‍රෝණ වැල් කුඩාගස් රුක් ඖෂධ වනස්පති මහ වෘක්ෂ තියෙනවා. නදී පර්වත සමුද්‍ර මත්ස්‍ය කැස්බෑ ආදී අය දකින්න ලැබෙනවා. ස්වාමීනි මා මේ පොයි කියාගෙන ගියේ මේ ලෝකේ දකින්න තියෙන දේවල්. දකින්න ලැබෙනවා. මම අහන්නේ මේකයි ස්වාමීනි නාගසේනියන් වහන්සේ ඔබ වහන්සේ මට දැන් කියන්න දකින්න නැති ඒවා. ප්‍රශ්නෙට ආපු හැටි නේද? ඔබ වහන්සේ මට කියන්න මේ ලෝකේ දකින්න නැති දෙයක්. කියනවා රජතුමනි ලෝකේ කරුණ තුනක් දකින්න නැහැ. ඒ තමයි මහරජතුමනි චේතනා සහිත හෝ වේවා චේතනා රහිතෝ වේවා නොදිරන්නා වූ නොමරෙන්නා වූ කිසිවක් ලෝකේ නැත්තේය. අජර අමර වන දෙයක් ලෝකේ නෑ. එහෙමයි. ජරාවටපත් වෙන්නේ නැති මරණයටපත් වෙන්නේ නැති දෙයක් ලෝකේ නෑ. මහත්ය කියන්නකෝ බලන්න එහෙම ජරාවටපත් වෙන්නේ නැති මැරෙන්නේ නැති දෙයක් කියන්නකෝ. එහෙම කියන්න බැහැ. එහෙම දෙයක් නැහැ. දැන් මහත්ය ඉදන්නකෝ ඒ කාලේ හිටපු රාජ්‍ය සිටුමැතිවරු මේ කාපු බීපු දේවල් ඇඳපු බලඳපු දේවල් කොහෙන්ද? එහෙමයි. යාන්තම් නුවර යුගයේ තියෙන වස්ත්‍ර ටිකක් දැන් කෞතුකාගාරේ තියෙනවා. අපේ දොටුගැමුණු රජුරු හිටපු යහනකෝ මාලිගාවකෝ හැමදේම දේවානම්පියතිස්ස රජුරුවන්ගේ හිටපු මේ මාලිගාවකෝ ඒ රන් රිදී මුතුමැණික්කෝ මොකක්වත් තියනවද? වැඩි ඕනේ අපේ පවුල් වල උනත් අපේ ආච්චිලා සියලා අම්මලාගේ තාත්තලාගේ තාත්තලා අම්මලා නෙවෙයි ඊට කලින් අම්මලා තාත්තලාගේ වස්ත්‍රයක්වත් තියෙනවද කියලා බලන්න. එහෙමයි. මේ මිනිස්සු උයපු හැලියක්වත් තියෙනවද කියලා. මොකක්වත් නැහැනේ. ඒද පසක තැබේවා. දැන් ඔබ පුංචි කාලේ ඇඳපු කලිසමක් තියෙනවා. පොඩි ෂර්ට් එකක්. ඉතින් මේ ලෝකෙ කිසි දෙයක් නෑ කියනවා එහෙම තියෙනවා. අජර අමරවන. ඒ නිසා මේක අපි කල්පනා කළ යුතු දෙයක්. වයසට යන්නේ නැති, දිරන්නේ නැති, මැරෙන්නේ නැති දෙයක් නම් ලෝකේ නෑ කියලා. පුංචි දරුවෙක් අම්මා කෙනෙකුට ලැබුණාට පස්සේ ධර්මය අදාහ ගන්න ඕන. මේ දරුවත් යම් දවසක දිරලා යනවා. මැරිලා යනවා. දරුවෝද දෙමව්පියෝ ගැන දැනගන්න ඕන. මේ අය දිරලා යනවා. මරණයටපත් වෙනවා. ගෙවල් දොරවල් යාන වාහන සමහර අය වාහන ගෙනල්ලා ගේ දාගෙන ඉන්නවා. ඒවා යන්නේ ත්‍රිවිල්ලි කියනවා එයා. වාහනේ පේන්න තියෙනවා. එක දැන තියලා හරි දිරලා යනවා. රජවරුන්ගේ රත්තරන් රතක් දිරලා යන එකේ මේ පංච උපාදානස්කන්ධය මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරයේ දිරලා කුණු වෙලා යනවා කියන එක ගැන කවර කතාවද? නමුත් ලෝක සත්‍යය ඉන්නේ මේව නැති වෙන්නේ නැහැ මැරෙන්නේත් නැහැ කියලා. එහෙමයි. සමහර ලෝකේ ගොඩාක් මිනිස්සු කටයුතු කරන්නේ මැරෙන්නේ නැහැ වගේ. ඒක බොහොම ඉක්මනින් අමතක කරලා යනවා. හරියට අමතක වෙනවා. මැරෙන්නේ නැහැ වගේ මිනිස්සු. උපන් දින සමර සමර අපි ඉන්න අවස්ථාවේ. ඒකනේ. එහෙමයි සර්. ඊට පස්සේ තියෙනවා ওই පළවෙනි කාරණාව තමයි අජර අමර වූ දෙයක් ලෝකේ නෑ කිව්වා. ඔන්න දකින්න නලබෙනදී. එහෙසම්. එම් රාජ්‍යරෝ වෙන දෙයක් හිතන්න ඇත්තේ නේද? රාජ්‍යරෝ කාරණා ගොඩාක් එකතු කරන්නේ ස්වාමී. ගොඩාක් රාජ්‍යරෝ කාරණා ගොඩාක් දැක්ක දැක්ක දැක්ක කියලා රහතන් වහන්සේ එක වචනෙන් ඉවරයි හිතින් නේද? ඊට පස්සේ කිව්වා දෙවෙනි කාරණාව තමයි කිව්වා එකිනෙකට උපකාරයෙන් හටගත් මේ සංස්කාර ධර්මයන්ගේ නිත්‍ය නিত্য ස්වභාවයක් නැත්තේය. හේතු ප්‍රත්‍යයෙන් හටගත් සංස්කාර ධර්මවල නিত্য ස්වභාවයක් නැහැ. එහෙමයි ස්වාමී. දැන් අපි කියමු මේ නිලින්ද ප්‍රශ්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක්. දැන් මම ලෙඩ වුණොත් මේක ඉවරයි. ඔබතුමා ලෙඩ වුණොත් ඉවරයි. කාර්ය මම ලෙඩ වුණොත් ඉවරයි. කරන් නැතුණොත් ඉවරයි. රූපවානේ වැවුණොත් ඉවරයි. ඊට පස්සේ අපි කියමු මේ වැඩසටහන් අපි එක දිගටම කරගෙන ආවේ දායකත්වයේ දරපු නිසා. මිනිස්සු රූප මේ වැඩසටහනට මුදල් ගෙවනවා. ඒ නිසා දැන් මිනිස්සු මුදල් ගෙවන්නේ නැති වුණොත් ඒ වැඩසටහන නතර කරනවා. දැන් අපි ඇත්තට මුලින්ම අපිට අදහස තිබුණේ යම් තාක් සැදැහැවතුන් මේකට දායකත්වයේ දරනවා දේ තාක් කරගෙන යනවා කියලා. ඉතින් තවම සැදැහැවතුන් දායකත්වයේ දරන නිසා තවම කරගෙන යනවා. එහෙමයි ස්වාමී. ඉතින් ඉදිරියට මේ සදහතුන් දායකත්වයේ දැරුවොත් හතරවෙනි පොත කරගන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් හෙට ඉවරයි නම් හෙටින් ඉවරයි. හේතුඵල ධර්මයෙන් හටගන්න දේ හේතුඵල නැතිව ඉවරයි. සංස්කාර ධර්ම. ඔව් සියලුම වැඩසටහන් වලට දායකත්වයේ දැරුවා කියන්නේ ඒකට වැඩසටහන ඉවරයි. ඒක හේතු ප්‍රත්‍යයෙන් ඉවරයි. එහෙම නේද? පොත ඉවර වීමෙන් ඉවරයි. ඉතින් ඒ වගේ හැම දෙයක්ම එහෙමයි. කමේ ලෝකේ හේතුඵල ධාමයෙන් හටගෙන හේතුඵල ධාමයෙන් හටගත් දේවල් බලන්න සංස්කාර. මේ හැම දෙයක්ම සංස්කාර. ගෙවල්, දොරවල්, යාන, වාහන, වතු පිටි. මේ භූමිය පවා මහත්ය. දැන් බලන්නකෝ ගමකට පුංචි කාලේ අපි දැක්ක ගමද දැන් තියෙන්නේ කියලා. පාරවල් වලින් වෙනස් වෙලා. ඉඩම් කට්ටි කරලා වෙනස් වෙලා. ඊළඟට එක එක දිශාවෙන් මිනිස්සු ගෙවල් වලට වතු විලට දාලා තාප්ප දාලා ඉඩම් වෙනස් වෙලා. එහෙමයි. මම්මාවත් ගිහිලා විදුලි රැහන් ගිහිලා වෙනස් වෙලා. කඩ වීදි දාලා වෙනස් වෙලා. අලුතෙන් පාරවල් කපලා වෙනස් වෙලා. පුංචි කාලේ දැක්ක ඉඩම් කඩන් ටික පේන්න තියෙනවද? ගස් කොළන් කපලා වෙනස් වෙලා. අලුත් ගස් කොළන් හදලා වෙනස් වෙලා. එහෙම නේද? භූමියවත් ස්ථිරව තියෙන්නේ. ඊළඟ පස් කපලා වෙන තැන් වලට අරන් යනවා. වෙන තැන් වල පස් මෙහෙට ගෙනත් දානවා. ලිං කපලා වලවල් කපලා වැව් කපලා ආය අලුත් කරනවා. තියෙන වැව් වහනවා, තියෙන ලිං වහනවා. ඉතින් මේ භූමිය පවා වෙනස් වෙවි යනවා. ඉතින් යම් දවසක් එනවා මේ අඩිය ගහලා ඉන්න මහ පොළොව හිරු මණ්ඩලවල් හතක් පායලා මේ කපුරු පෙත්තක් දැවුනා වගේ අලුත් නැතුව දැවිලා යන දවසක් එනවා. කල්ප විනාශය නේද? ඒකට කියනවා කල්ප විනාශය කියලා. ඉතින් හේතු ප්‍රත්‍ය මේ මහා පෘථුවිය පවා නැති වෙලා යනවනම් සතර මහා සාගරයේ ජලය පවා හිඳිලා යනවනම් මේ අපේ ජීවිතේ මොනවද මහත්තයා? නමුත් මිනිස්සු අල්ලගෙන ඉන්න හැටි කොහොමද? මේ තිසරණ සරණ ගිය නිසා බුද්ධ ශාසනය තිබ්බ නිසා තුනුරුවන් සරණට සෑය බෝධි විහෙර විහාර පින් දහම් කුසල් දහම් දාන මාන ඒවත් ඒවටත් මිනිස්සු හම්බ කරනවා වියදම් කරපුවාගේ සංසාරේට හරි මොනවාරි තියෙනවා එහෙමයි සර්. ගෙවල් හදා හදා කකා බිබී ඇඳුම් ආයත්තන් අරන් රන්දිජි මුතු වෙනින් කහවණු ගොඩ ගහගෙන බැංකු පොතේ සල්ලි දාගෙන හිටියා කියන්නකෝ මැරෙනකොට ඔක්කොම දාලා යනවනේ එහෙමයි ඉස්සර ආච්චිලා සතේ සතේ එකතු කරලා කැටයක් දාගෙන තිබ්බා කියන්නකෝ අද ඒ කැටයක් අහුනොත් වැඩක් තියෙනවා. එහෙමයි ස්වාමී. සතේව ගණන් කවුරු? නේද? 725ක් මේ අහ ළඟකදී දැක්කේ නෑ 725ක්. දැන් පේන්නේ නෑ <laughs> මේ අපේ මේ පොඩි ජීවිතේට ඒ නේද? හැම දෙයක්ම වෙනස් වෙලා යනවා. දැන් මහන්තේ දැන් කාලයක් අපි හිතන මේ සාසන වැඩ පිළිවෙල දිගටම තියෙන්නේ දැන් ඉන්න පොල්ලකුරුටු ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසයි. ඒතර භාෂාව වෙනස් කරනවා. ඒ භාෂාව වෙනස් කරලා කාලයක් යනකොට මේ සිංහල වලින් වැඩන්නේ මේ සිංහල වලින් කියන බණ අපි කියමු YouTube එකේ හරිය තිබ්බා කියලා අන්තර්ජාලේ. තිබ්බත් වැඩක් තියෙද මහත්ද සිංහල දන්නේ නැත්තම්? එහෙමම මේ භාෂාව දැන් මහත්ය අපිට දැන් මේ තියෙන එක එක සංස්කරණ දැන් පාලි තේරෙන්නේ නැති නිසා සිංහලයට මේ සංස්කරණය කරලා පරිවර්තනය කරලා දැන් මේ පොත්වල තියෙනවා අපිට තේරෙන්නේ නැහැ. ඔන්න දැන් සරල සිංහලෙන් තියෙන්නේ. ඒතකොට දැන් මේකත් ඉදිරියට තේරෙන්නේ. ඇයි දැන් කොල්ලන්ගේ භාෂාවල් බලන්න. නියමයි කියන්නේ පට්ටයි. ඒතකොට අනාගතේ සොඳුරු ධර්මයක් කියලා කියන එක සොඳුරු කියන එක තේරෙන්නේ. ඒකට අර වචනේ දාන්න ඕන. අනා සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ භාෂාවෙන් ස්වාමීනි මේ මෙතරම් මේ උත්තර දහම් කරනවා විස්තර ගන්න බැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේවල් හේතු ප්‍රත්‍යයෙන් නැතිවෙන්නේ නැති වෙලා යනවා. ඒතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේවල් නිට්ටයයි කියන එක දකින්න නැහැ. එහෙමයි. තේරෙනවද? අජරාමර දෙයක් නැහැ. නිට්ටයයි කියලා එකක් නැහැ. ඊට පස්සේ තියෙනවා පරමාර්ථ වශයෙන් නුවණින් විමසා බලන කල්හි ලැබිය යුතු සත්වයක්ද නැත්තේය. ඒ කියන්නේ හොඳට විමසා විමසා බලනකොට ජීවිතේ හේතුඵල ධමයක්ම පේනවා සත්වෙක් පුජ්‍යලෙක් පේන්නේ නැහැ. පරමාර්ථයක් වශයෙන් විමසා විමසා යනකොට සත්වය කියන්නේ මම කියලා කෙනෙක් දකින්නේ නැහැ. ඔය සත්වෙ පුජ්‍යලෙක් කිව්වත් පටලවා ගනි. මම කියලා කෙනෙක් නැහැ. විමසා විමසා විමසා යනකොට මම කියලා කෙනෙක් දකින්න නෑ. ඉතින් ඒ නිසා මෙන්න මේ කාරණා තුන ලෝකේ දකින්න නෑ කියනවා. අජර අමර දෙයක් දකින්න නෑ. ඊළඟට හේතුඵල ධමයෙන් හටගත් දෙයක් නිට්ටයයි කියලා දකින්න නෑ. ඊළඟට තමයි හොඳට විමසා විමසා යනකොට මම කියලා කෙනෙක් කොහෙවත් දකින්නේ නැහැ. අපි දන්නකො මේක මම කියලා මේ ශරීරය මම. එහෙමයි දැන් මහත්තයා වාගේ කෙස් ටික ගලවලා අයින් කරන්න. දැන් ඒ ඔයාද? දැන් ඔබතුමාගේ නම අපි කියමු කොහොම හරි ප්‍රිය දර්ශනානි මොකක් හරි කියන නමක් මොකක් හරි අපි කියමු ඒ ඒ කෙනාදී දැන් මම ගත්තොත් දැන් මගේ කේස් ටික ගත්තොත් කේස් බාලා මම දැන් කේස් බාලා කේස් ටික බාලා ළඟ තියෙන. ඒක කේස් ටිකද සද්ධාශීල. එහෙමයි සර්. දැන් උන අපේ ශරීරයේ ලෝම් ටික ගන්නවා. ඒ කෙනාදී ඊළඟට අපි කියමු නියපොතු ටික අරන් එක තැනක තියෙනවා. ඒතකොට දැන් ඒ ඒ ගන්න කෙනාගේ නම අපි කියමු කුමාර කියලා. ඒතකොට නියපොතු ටිකද කුමාර. ඊළඟට දත් ටික ගලවල එක පැත්තකින් තියෙනවා. ඒකට ඒද කුමාර. හම ගලවල එක පැත්තකින් තියෙනවා. කුමාරද. මාස් ටික ගලවල එක පැත්තකින් තියෙනවා. ඒද කුමාර. ඊට පස්සේ ඒ වගේ ශරීරයේ එක එක කොටස් කොටස් කොටස් වශයෙන් අර මේ කුණප කොටාස 32ම තැන් තැන් වල තියෙන බෑ කුමාරයෙක් නෑ <laughs> මේක ඔක්කොම ඉවතුනාට පස්සේ කුමාර විමසා විමසා යනකොට මම කියලා කෙනෙක් නෑ පංච උපාදාන ස්කන්ධගත සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල් විමසා විමසා යනකොට මම කියලා දෙයක් නැහැ. ආයතන වශයෙන් ගත්තොත් දැන් බලන්න ඇහැට පේනවා. ඇහැට පේනවා රූප පේනවා. ඒකට ඇහත් මම නෙවෙයි රූපත් මම නෙවෙයි. ඇහැ මම නම් මම කැමති රූප විතරක් බලන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟ මට ඕන වෙලාවක පේන්න ඕන. නෑනේ දැන් අඳුරේ පේනවද අපිට? එහෙනම් ඇහැ පේන්නේ ආලෝකයේත් එක්ක හේතුඵලක් හේතුඵල කාරණා නිසා වෙනම් කාරණා එකතු වෙලා නිසා තේරුණා නේද ඉහි වගේ ඒකට ආයතන වශයෙන් විමසා විශ්ව බැලුවත් මම කියලා කෙනෙක් දකින්න වෙන්නේ ඉතින් මේ විස්තරේ විස්තර කරනකොට මේ කියනවා ස්වාමීනි සාදු සාදු නොනැති ජනයාගේ සිතෙහි ආනන්දය ඇති කරන සිංහනාදයක් කොට වදාළියේ ලෝකේ අජරාමර කිසිවක් නැත්තේය. සංස්කාරයන්ගෙන් නිත්‍ය ස්වභාවයක් නැත්තේය. පරමාර්ථ වශයෙන් නුවණින් විමසා බලන කල්හි ලැබිය යුතු සත්‍යෙක්ද නැත්තේය. ස්වාමිනී මම මේ සියල් පිළිගන්නවා. සාදු සාදු කියලා අනුමෝදන් ස්වාමීනි. ස්වාමීනි අවසරයි. ලෝකේ කිසිවක් ස්ථිර නැහැ. සියල්ල අනිත්‍යයි කියන කාරණාව පහදන්න තේද ස්වාමීනි අවසරයි. ඔව් රාජ්‍යතුමා කිව්වනේ හැම මේ මේ දේවල් දකින්න ලැබෙනවා කියලා දකින්න ලැබෙන හැම දෙයක් ගැනම කිව්වා. ඇහුව රහතන් වහන්සේගෙන් දකින්න නොලැබෙන්නේ මොකද්ද කියලා. දකින්න නොලැබෙන දේ තමයි අජර අමර දෙයක් දකින්න ලැබෙන්නේ. දි ရ න් නැති වයසට යන්නේ නැති මරණයටපත් වෙන්නේ නැති වෙනසෙන්නේ නැති දෙයක් දකින්න නෑ. පළවෙනි එක. දෙවෙනි එක තමයි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත සංස්කාර නිට්ටයයි කියලා එකක් දකින්න වෙන. මේ ලෝකෙ කිසිම දෙයක් නිට්ටය නෑ. ඊළඟට දකින්න ලැබෙන්නේ නැහැ කිව්වා. පරමාර්ථයක් වශයෙන් විමසා විමසාගෙන මේ ජීවිතේ හොඳට බෙද බෙදා විමසා විමසා යනගෙන යනකොට මම කියලා කෙනෙක් දකින්න ලැබෙන්නේ නැහැ. සත්වෙක් දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේකෙන් රයිතුමා ගොඩාක් ප්‍රීතියටපත් වුණා. ඉතින් දැන් මේ ධර්මය අහලා කල්පනා කරන්න විමසන්න මේ කාරණා තුන තමන්ගේ ජීවිත දැන් ලෝකේ දකින් මිනිස්සු හිතන්නේ නිට්ටයයි කියලා. නොලැබෙන දෙයක් හිතාගෙන ඉන්නවා. එහෙම නෙවෙන්නේ. මම කියලා නැති දෙයක් හිතාගෙන ඉන්නවා. ඒකත් එකනේ දැන් අපි හිතන්නකො බලන්න සමහර වෙලාවට කෙනෙක් හිතාගෙන ඉන්නවා අහවලා මාත් එක තරහයි කියලා. නමුත් එහෙම දෙයක් නැහැ. එතකොට විඳවන්නේ කවුද? අර හිතාගත්ත කෙනා නේද? ඒ විඳ බිල්ලෙන් නැති වෙන්න මොකද්ද කරන්න ඕනේ? එයා මේ දෘෂ්ටි අයින් කරගන්න ඕනේ නේද? එහෙසම. තේරුණා නේද? දැන් සමහර වෙලාවට අපි කියනවා අපි එහෙම අමනාප නෑ. එයා ඒත් නෑ. එයා ඒත් හිතන්නේ අමනාපයක් ඇති. එහෙමයි. ඒ වගේ තමයි මේක අනිත්‍යයි කියනවා. ඒකට එයා හිතන්නේ නෑ නිට්ටයයි. ඉතින් යම් දවසක මේ අනිත්‍යයි කියන එක අවබෝධ කළොත්, ස්ථිර නෑ කියන එක, මම කියලා කෙනෙක් නෑ කියන එක අවබෝධ කරගත්තොත් තමයි මේ සංසාර දුකෙන් සත්‍යය නිදහස් වෙන්නේ. තමන්මයි ප්‍රශ්නේ වැටිලා ඉන්නේ, තමන්මයි නිදහස් වෙන්න තියෙන්නේ. තමන්මයි කූඩුවේ ඉබ්බාදා ගත්තේ තමන්මයි දොර අරගත යුත්තේ. එහෙමයි සර්. ඒ වගේ ඊළඟ ප්‍රශ්නය අහනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ ලෝකෙහි කර්මයෙන් උපන් සත්‍යෝ දකින්න ලැබීති. කර්මානුරූප උපදිච්චය දකින්න ලැබෙනවා. හේතුන්ගෙන් හටගත් දේ දකින්න ලැබෙති. ඍතු පරිණාමයෙන් හටගත් දේ දකින්න ලැබෙති. අපිට ඍතු පරිණාමයෙන් ගත්තොත් එහෙම සීතල කාලයේ හැදෙන ගස් කොළන්. රස්නේ කාලේ හැදෙන කොළ ගස්කම් වාරයට හැදෙන මල්පල. ඍතු විපර්යාස නිසා පොළොවේ හැදෙන මැණික් අනම්බනම් ඍතු විපර්යාස නිසා හැදෙන ඒවා. ඊට පස්සේ ස්වාමීනි යමක් ලෝකේ කර්මයෙන් තොරව හටගත්තේද හේතුන්ගෙන් තොරව හටගත්තේද ඍතු පරිණාමයෙන් තොරව හටගත්තේ වේද එය මාහට පවසවදාල වෙනවා. කර්මේනොත් හේතුවකුත් නැතුව ඊළඟට ඍතු විපර්යාසනිකුත් නැතුව හැදිච්ච දෙයක් කියන්න කියනවා. මහරජාණේ ලෝකේ කර්මයෙන් තොරව හේතුන්ගෙන් තොරව ඍතුයෙන් තොරව හටගත් දෙකරුණක් ඇත්තේය. ඒ කවර දෙයක්ද යත් මහරජාණෙනි අවකාශය අවකාශය කියන්නේ මිහිස් අවකාශය කර්මයෙන් නෙවෙයි හැදිලා තියෙන්නේ හේතුවකින් නෙවෙයි හැදිලා තියෙන්නේ ඍතු කතාවකින් නෙවෙයි හැදිලා තියෙන්නේ ඒ වගේම මහරජතුමනි නිවන කියන කාරණාව කර්මයෙන්ුත් නෙවෙයි හැදලා තියෙන්නේ. ඍතුයෙන් නෙවෙයි හැදලා තියෙන්නේ. හේතුඵල ධම කියනො නොවේ හැදිලා තියෙන්නේ නිවන. එහෙමයි. හා හා ස්වාමීනි නාගසේනයන් වහන්සේ බුද්ධ වචනේ ඉක්මවා යන්ට එපා. කරුණ නොදැන ප්‍රශ්නයට පිළිතුරු දෙන්න එපා. නාගසේන මහරහතන් වහන්සේ ඇහුවා ඈ රජතුමනි මොකද මේ කියන්නේ මේ ප්‍රශ්නේ බුදුරජාන් වහන්සේගේ වචනේ ඉක්ම යනවා කියලා. එහෙමයි. ඇයි ස්වාමීනි නාගසේනයන් වහන්සේ අවකාශයේ කර්මයෙන් තොරව හේතුවකින් තොරව ඍතුවකින් තොරව මේ ඒ අවකාශය කියන්නේ කර්මිනුත් නෙවෙයි හේතුවකින් නෙවෙයි ඍතු විපර්යාසයකින් නෙවෙයි තියෙන්නේ කියන එක අපිට පිළිගන්න පුළුවන්. එහෙමයි ස්වාමී. ඒක පසක තියන්නකෝ. මේ ඔබ වහන්සේ මේ කියන්නේ නිවනක් නැහැ කියලා. කර්මිනුත් නෙවෙයි හේතුවකින් උන් නෙවෙයි ඊළඟට මේ ඍතු විපර්යාසයෙන් නෙවෙයි නිවන තියෙන කියලා කියන්නේ. එතකොට ස්වාමීනි දැන් ඔබ වහන්සේලාමනේ නිවන් දකින්න මාර්ගය කියන්නේ. සතර සතිපට්ඨානෙ, සත්‍විස් බෝධිපාශික ධර්ම, යායතන භාවනා, ඉන්ද්‍රිය භාවනා, සීල සමාධි ප්‍රඥා, අනුපොබ්බ සික්ඛා, අනුපොබ්බ කිරියා, අනුපොබ්බ පටිපදා මේ නිවන් දකින්න නොයේ පාරවල් ගැන ඔබ වහන්සේලා කිය කියාම දැන් කියනවා නිවනට ඊරිතු විපර්යාස නැතය, කර්මයක් නැතය, හේතුඵල හේතුන් නිසා හටගත්තේ නැතය කියලා කියනවා. ගැළපෙන්නේ නැහැ ඊට පස්සේ සැබෑය මහරජ අප භාග්‍යතුන් වහන්සේ විසින් අනේක වූ සිය ගණන් කරුණෝලින් සිය ශ්‍රාවකයන් හට නිර්වාණය සාක්ෂාත් කිරීමට මාර්ගය වදාරන ලද්දේය. එහෙත් නිවනේ හට ගැනීමට හේතු වනාහි නොවදාරන ලද්දේ. නිර්වාණය හටගන්න හේතු වදාලේ නැහැ. නිර්වාණ මාර්ගය වදාලා. ස්වාමීනි පුදුම කතාවන්නේ අන්ධකාරයෙන් අන්ධකාරයට ගියා වගේ. ඒ වනයෙන් වනයට ගියා වගේ. ඊළඟට රැවණින් ගොල්ලෙන් අර මේ එක රොත්තෙන් රොත්තට ගියා වගේ මොකක්වත් හොයාගන්න බැරි වුණා. ඔබ වහන්සේ ওই කියපු එකෙන් දැන් තියෙන ටිකක් මගේ කල්පනාව නැති වුණා කිව්වා. එහෙමයි. ඒ කියන්නේ නිර්වාණ මාර්ගයේ වදාරන ලද්දේ නිවනට හේතුව වදාරන ලද්දේ නැtei කියලා. පහදලා දෙන්න. මට පහදලා දෙන්න. ඉතින් නාගසේනයන් වහන්සේ නිර්වාණය සාක්ෂාත් කිරීමට හේතු තිබේ නම් එකරුණෙන් නිර්වාණය හට ගැනීමට හේතු කැමැති විය යුත්තේ නිර්වාණ මාර්ගයට හේතු තියෙනවා නම් නිවනටත් හේතු තියෙන්න බෑ. ස්වාමීන් නාගසේනයන් වහන්සේ යම්සේ පුතාට පියෙක් ඉන්නවා නම් පියාටත් පියෙක් ඉන්න ඕනේ. එහෙමයි සර්. ස්වාමීන් නාගසේනයන් වහන්සේ ශිෂ්‍යයාට ගුරුවරයෙක් ඉන්නවා නම් ගුරුවරයාටත් ගුරුවරයෙක් ඉන්න ඕන කියලා. යම්කිසි අංකුරයක් හටගත් අංකුරයකින් බීජයක් හටගත්තා නම් ඒ අංකුරයටත් අංකුරයක් තියෙන බීජයක් තියෙන්න ඕන කියලා. ඒ වාගේ නිවන සාක්ෂාත් කරන්න හේතු තියෙනවා නම් මාර්ගයක් තියෙනවා නම් නිවනටත් හේතුවක් තියෙනවා කියනවා. යම්සේ වෘක්ෂයක් හෝ වැලක් හෝ අගක් ඇත්තේ නම් ඒකේ මැදකුයි මුලකුයි තියෙනවාමයි. ආන් ඒ වගේ තමයි නිර්වාණය සාක්ෂාත් කරන්න හේතු තියෙනවා නිවනට හේතුවකුත් තියෙන්න ඕනේ. දැන් මහත්ය නිවනට හේතුවක් තියෙන වචනේ ගන්න බැරි. නිවනට හේතුවක් තියෙනවා කියනකොට ස්වාමීන් සියුම් නේද? ඒක ඒක සියුම්. නිවනට හේතුවක් තියෙනවා කියන තැනම තියෙනවා එහෙනම් නිවන කියන්නේ ඵලයක් කියලා. ඒ හේතුවක් නිසා හටගත්තේ. ඒකට හේතුවක් නිසා හටගත්ත දේ ස්වභාවය තමයි හේතු නැතිවීමෙන් නැති වෙනවා. නැති වෙනවා. ඒකට එහෙනම් අවබෝධ කරපු නිර්වාණ අවබෝධය නැති වෙන්න ඕන. එහෙමයි පැහැදිලිද? හේතු ඒ නිසා නිවන කියන්නේ හේතුඵල ධමයක් නෙවෙයි. ඒකට කියන වචනයක් තමයි අසංකත. දැන් මේ ලෝකේ ඕනම දෙයකට මහත්ය උප්පාදෝ පඤ්ඤායති. ඉපදීමක් පේනවා. ඊළඟට වයෝ පඤ්ඤායති. නැතිවීමක් පේනවා. අඤ්‍ය තත්තං තිතස්ස අඤ්‍ය තත්තං පඤ්ඤායති. පවතින දේ වෙනස් වීමක් පේනවා. ඒ කියන්නේ හට ගැනීමක් නැතිවීමක් ඒ අතර වෙනස් වීමක් පේනවා. ඒකට කියනවා සංකතය කියලා. මේ ලෝකේ ඕනම දේ. අපේ ජීවිතේ උනත් අපි ඉපදෙනවා පේනවා, මැරෙනවා පේනවා, වෙනස් වෙනවා පේනවා. රූපයක් දැකීම, ශබ්දය ඇහිීම, ගඳ සුවඳ දැනීම, මේ වගේ ඒ මොහොත මොහොත තුල හෝ උපාදෝ වයෝ ඒවා පේනවා. ඊට පස්සේ ගහකොළ ගේක උනත් මේ බාහිර දේක උනත් හට ගැනීම නැතිවීම අතර වෙනස් වීම පේන්නේ නැද්ද? වෙනස් වෙනවා. එහෙම එකක් තියෙනවානේ බාහිර දේවල් වල පවා. හැම මේ පෘථිවි මණ්ඩලයේ පවා හට ගැනීමක් නැතිවීමක් අතර වෙනස් වීමක් චිරු මණ්ඩලයේ සඳ මණ්ඩලයේ පවා ඒ ඔක්කොම සංකත අසංකත කියන්නේ ඉපදීමක් පේන්නේ වෙනසීමක් පේන්නේ ඒ අතර වෙනසක් පේන්නේ ඊට පස්සේ දැන් ඒක ඒක අපි අමතරව කියපු කරන්නේ දැන් රජ්ජුරුව අහනවා නිවනට ඉතින් හේතුවක් තියෙන්න දෙපෑ කියලා ඊට පස්සේ කියනවා මහරජාන්නේ නිර්වාණය යනු උපදවා ලිය නොහැකි ධර්මයේකි. එහි නිර්වාණය හට ගැනීම පිණිස හේතු නොවදාරන ලද්දේ. නිර්වාණය කියන්නේ උපද්දවන්න ඕන එකක් නෙවෙයි කියනවා. අපි බලමු මේක විස්තර කරලා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මේක එකපාරම අහුව පවුනට කෙනෙක් තේරෙන්නේ නැති මේ සම්බන්ධයෙන් අහලා කියලා දැනගෙන නැහැ. ස්වාමීන් වහන්සේ දැන් අපිට හිතෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් නිවන ලැබෙන නිසා සමහරට නිවන්ට හේතුව ආර්යයන්ම ඒක සම්පූර්ණ වැරදි. එහෙමයි. ඒක සම්පූර්ණ වැරදි හිමිතන එක. කියනවා මහරජාන් නිර්වාණය උපදවාලිය නොහැකි නිර්වාණය හට ගැනීමට හේතු වදාරන අහෝ ස්වාමීනි නාගසේනයන් වහන්ස කරුණ සහිත කොට මාහට මේ පහදා දෙන්න නිර්වාණය සාක්ෂාත් කිරීමට හේතුවක් ඇත්තේද එනමුත් නිර්වාණය හට ගැනීමට හේතු නැත්තේ යන කරුණ මා දැනගත යුත්තේය ඒ කියන්නේ රජුරණ තේරුන්නේ නැහැ දැන් මේක. ඊට පස්සේ කියනවා එහෙනම් මහරජාණන් අහන්න හොඳට කන් යොමු කරගෙන අහන්න. මම කියලා දෙන්නම් මහරජාණන් ප්‍රකෘති බලයෙන් මිනිසෙකුට මේ සාගල නුවරින්දලා මේ හිමාලයට යන්න පුළුවන්ද? ස්වාමිනී පුළුවන්. මෙහි ඉඳලා හිමාලයට යන්න පුළුවන්. හැබැයි රජතුමනි ඒ පුජ්‍යලයට පුළුවන් ද හිමාලය මෙහෙට ගේන්න? ඒක කරන්න බෑ. ඒක කරන්න බෑ. <laughs> ඒ වාගේ හේතුඵල ධමයෙන් හටගත්ත මාර්ගයක් කියන්න පුළුවන් නිවනට. නමුත් ඒ උතුම් නිවන කියන එක හේතුඵල ධමයෙන් හටගත්ත මේ ලෝකයෙන් විස්තර කරන්න බෑ. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ හේතුඵල ධමයෙන් හටගත්ත අපේ ජීවිතේට අර නිවන කියන එක ගෝචර නැහැ. දැන් ඒකට හේතුව මහන්තයා මේ මොකක්ද අපි කියමුකෝ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීමෙන් තෘෂ්ණාව ඡේ වෙනවා. එහෙමයි. ඒ තෘෂ්ණාව ඡේ වීමද කියන නමක් තමයි තණ්හකය නිබ්බහන නිවන නිස්සාරය. තණ්හාව ඡේ වීමෙන් නිවන උපදිනව නෙවෙයි. එතන තණ්හාව ඡේ වීම නිවනයි. එහෙමයි සර්. තේරෙනව නේද? හේතු බල දහම එතනින්ම ඛණ්ඩණය වෙනවා. ඒක සාමාන්‍යයෙන් මේව ශ්‍රද්ධාවෙන් අදාහ ගැනීම තමයි තියෙන සාමාන්‍ය මිනිස්සයා. ඒකනේ මං කිව්වේ දැන් අපි අපිට නිවනට මාර්ගයේ ගමන් කරන්න පුළුවන්. නමුත් නිවන කියන්නේ මෙහෙමයි කියලා අපි ඉන්න තැනට ගේන්න බෑ. එහෙමයි. හිමාලයට යන්න පුළුවන් හිමාලයේ මෙහෙට ගේන්න බෑ. තේරුණා නේද? ඒ නිවනට මාර්ගයක් කියන්න පුළුවන්. නමුත් නිවන හේතුඵල ධහමකින් මෙහි දක්වන්න බෑ. ඊට පස්සේ තියෙනවා රජතුමනි සම මනුස්සයෙකුට පුළුවන් නේද ප්‍රකෘති බලයෙන් පීනාලා හරි බෝට්ටුවකින් ඔරුවකින් හරි නැවකින් හරි මේ පැත්තෙන් එයා ඒ මෙතරින් එතරට යන්න පුළුවන්. එහෙමයි. නමුත් එතර මේ පැත්තට ගේන්න පුළුවන්ද? එහෙම ගේන්න බැහැ. ඒකයි. මෙතරින් එතරට යන්න පුළුවන්. එතරින් මෙතරට එන්න බෑ. එහෙමයි. ඒ කියන්නේ ඊතර මෙතරට ගේන්න බෑ. මාර්ගයක් තියෙනවා. නමුත් නිවන කියන එක අර හේතුඵල ධමයේ ලෝකෙට ගේන්න බෑ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මේක අවසාන තව එක උපමාවකින් හොඳටම තේරෙනවා මහත්තය. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ තියෙනවා ඒකට එහෙම හේතු නොදක්විය හැක්කේ නිර්වාණ හේතුඵල දහමන් දහමෙන් අහට නොගත්ත නිසා. ඊට පස්සේ තියෙනවා නිර්වාණය කියලා කියන එක හේ නිර්වාණ ස්වාමීන් වහන්සේනයන් වහන්සේ නිර්වාණය යනු හේතු ප්‍රත්‍යයෙන් හට නොගත් දෙයක්ද? එසේ රයතුමනි සං අසංකතයක් ඒක. සංකතයක් නෙවෙයි. කියනවා මහරජාණන් නිර්වාණය යනු හටගත් දෙයක් කියා හෝ නොහටගත් දෙයක් කියා හෝ හට ගන්වාලිය යුතු දෙයක් කියා හෝ කියන්නේ හොඳ නැහැ කියනවා. ඒක යුතු නැහැ කියනවා. නොකිය යුත්තේ කියනවා. නිවන කියන දෙයට අතීතයට ගිය දෙයක් හෝ අනාගතයේ තියෙන දෙයක් හෝ වර්තමානයේ තියෙන දෙයක් කියලා කියන්න සුදුසු නැහැ කියනවා නිවනට. ඇසින් දැක්ක යුතු දෙයක් කියා හෝ කනෙන් ඇසිය ඇහැ නිවන කියන්නේ ඇහෙන් දැක්ක දෙයක් කියලා කියන එක කියන්නේ සුදුසු නෑ කියන නිවන. අපි දැන් නිවන් දකින්නවා කියනකොට සාමාන්‍යයෙන් වයසක ආච්චිම්ම කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක මොකක් හරි ඇහෙන් බලන එකක් කියලා. වයසක ආච්චිම්ම නෙවෙයි කාට කාටත් හිතෙන්න පුළුවන්. නිවන් දකින්නවා කියන්නේ මොන හරි බලන එක ටීවී එකේ මොකක් හරි එකක් ෆිල්ම් එකක් බලනවා වගේ කියනවා. <laughs> ඒ හිම නෙවෙයි ඒක ඇහෙන් බලන්න පුළුවන් එකක් නෙවෙයි කියනවා. කනෙන් අහන දෙයක් නෙවෙයි කියනවා. දැන් මට කවුරු හරි එක භාවනා කරන කෙනෙක් කිව්වා මම නිවන ස්පර්ශ කළා. එතකොට මම ඇහුවා මොකක්ද ඒ කියලා. ඊට පස්සේ ආ භාවනා කරන හිත සමාධිය වෙලා සමාධිය වෙලා සමාධිය වෙලා ගිහිල්ලා එහෙම මියුසික් එකක් ඇහුණා කිව්වා. මීරි කිව්ව එක මේ ලෝකේ නෑ කොයි මියුසික් එක. ආන්න ඒක තමයි කව නිවන. නිවන කියලා කියන්නේ කණෙන් ඇසිය යුතු දෙයක් නෙවෙයි. දැන් ඔහු ඒ ධර්මය ඇහුවා නම් තමන්ගේ මිත්‍යා දෘෂ්ටි ප්‍රහාණය කරගන්නවා. ස්වාමීන් වහන්සේ අර බක බ්‍රහ්මයා මෙතන නිවනයි කියලා මේ මතක හිටිය නේද ස්වාමීනි? ඔව් ඒ අර වෙනස් වීමක් පේන්නේ නැති නිසානේ. එහෙමයි. එහෙම ඒකම භෞතික වශයෙන් නෙගත්තේ. ඒ ඇහැට පේන දේ කනට ඇහෙන දේවල් එක්කනේ ආ ඒක මේ දැන් නිට්ටයයි කියන නිවන කියලා ගත්තේ. එහෙමයි. ඒක වැරදි. ඊට පස්සේ තියෙනවා නාසයෙන් ආග්‍රහණය කළ යුතු දෙයක් නෙවෙයි කියනවා නිවන. දිවෙන් දැනගත යුතු දෙයක් නෙවෙයි කියනවා නිවන. දැන් අපි කියනවා අමා රසය. අපිටත් අමා රසයේ භුක්ති විඳින්න ලැබෙයි. ඒතර කියන හිතන්න පුළුවන් දිව්‍ය නිවන කියන එක මොකක් හරි දිවට දැනෙන රහක් වෙන්න ඇති කියන අමා රස. ඉතින් ඉතින් ස්වාමීන් නාගසේනයන් වහන්සේ නිර්වාණය උපන් දෙයක් නොවේ නම් නූපන් දෙයක් නොවේ නම් ඉපිද විය යුතු දෙයක් නොවේ නම් අතීතයේද නොවේ නම් අනාගතයේද නොවේ නම් වර්තමානයේත් නොවේ නම් ඇසින් දැක්ක යුතු දෙයක් නොවේ නම් කනෙන් ඇසිය යුතු දෙයක් නොවේ නම් නාසයෙන් දත යුතු දෙයක් නොවේ නම් දිවෙන් දත යුතු දෙයක් නොවේ නම් කයෙන් දත යුතු දෙයක් නොවේ නම් එකරුණේ ස්වාමීන් නාගසේනයන් වහන්සේ නුඹ වහන්සේලා පවසන්නේ නැති දෙයක් වූ නිර්වාණයයි. නිර්වාණය කියලා දෙයක් නැහැ. රාජ්‍යරුගෝ ওই විදිහට නම් නිවනක් කියලා එකක් නැහැ. එහෙමයි සර්. මහරජාණෙනි නිර්වාණ ධාතුව ඇත්තේමය. නිවන කියලා එකක් තියෙනවා නිර්වාණ ධාතුව කියලා. නිර්වාණය මනසට අරමුණු වෙන්න දෙයක්. ප්‍රණීත වූ ඍජු නීවරණ රහිත වූ निराමිස වූ මාර්ග ප්‍රතිපදාවේ මනාව පිළිපන් ආර්ය ශ්‍රාවකයා සුචිසුද්ධ වූ මනසින් නිර්වාණය අත්දකි. පරම පාරිශුද්ධ හිතකින් නිවන අවබෝධ කරනවා මේ කෙලෙස් ගඟ නැති කළා. ස්වාමිනී නාගසේනයන් වහන්සේ නිර්වාණය යනු මෙබඳු දෙයක්ද? මාහට උපම කෙබඳු දෙයක්ද උපමාවකින් කියන්නේ කිව්වා. මහරජාණනි සුලඟ කියා දෙයක් තියනවාද? තියෙනවා කියලා. හුළඟ කියලා එකක් තියෙනවා කියලා. හොඳයි රජතුමනි. වර්ණයකින් වේවා සතහනකින් වේවා ඊළඟට කුඩා වේවා මහත් වේවා දිගු වේවා කෙටි වේවා දෙකකින් සුළඟ පෙන් පෙන්නම් කිව්වා දැන්. හුළඟ තියෙනවා නම් මෙච්චර දිගයි මෙච්චර පළලයි මේ පාටයි මේ සුවඳයි කියලා හුළඟ පෙන්වන්න කිව්වා. මහදර පුළුවන් ද එහෙම පෙන්වන්න? එහෙම පෙන්වන්න බෑ. එහෙම පෙන්වන්න බෑ. අනේ මේ පෙන්වන්න බෑ කිව්වා. ඊට පස්සේ එහෙනම් රහතන් වහන්සේ කියන එහෙනම් උලඟ නැහැ. නෑ ස්වාමීනි උලඟ කියලා එකක් තියෙනවා. නමුත් ඒක දිගයිද, පළලයිද, පාටද කියලා එහෙම පෙන්වන්න බෑ. පෙන්වන්න බෑ කිව්වා. ආන් මේ වගේ කිව්වා තේරුම් ගන්න කිව්වා නිවන කියලා එකක් තියෙනවා. නමුත් ඒක මේ සාමාන්‍ය ලෝකයේ වචන වලින් විස්තර කරලා දෙන්න බෑ. අතීතයේ අනාගතයේ වර්තමාන ඇහැට පේන දෙයක්, කනට ඇහෙන දෙයක් කියලා එහෙම විස්තර කරලා දෙන්න බෑ කිව්වා. හරි ලස්සන උපමාව නේද? එහෙමයි. මන්දුර මනෝහරකට ඒ උපමාව විස්තර කරලා දැක්වුවා. ස්වාමිනී සාදු සාදු උපමාව නිසා මට ඒක තේරුණා කියලා. නිර්වාණය කියලා එකක් තියෙනවා. ඒක මේ ලෝකේ වචන වලින් විස්තර කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා රාජ ස්වාමීන් වහන්සේ නිබ්බාන නිබ්බානන්තිකෝ බන්ති උච්චති චිත්තාවතානුකෝ බන්තේ නිබ්බාන. නිවන නිවන කියලා කියනවා කොහොමද ස්වාමිනී ඒක නිවන කියන්නේ? කම්මක්ඛය ආරාධ නිබ්බානම් කර්මයේ සේවීම තමයි නිවන මේ තණ්හක්ඛය ආරාධ නිබ්බානම් තෘෂ්ණාව සේවීම තමයි නිවන යම් තැනක තෘෂ්ණාව නැද්ද එතන නිවන ඒ විදිහට තමයි වදාලේ ඒතං සාන්තං එක සාන්ත දෙයක් ඒතං පණීතං එක ප්‍රණීත දෙයක් යදිදන් සබ්බ සංකාර සමතෝ සියලු සංස්කාරයන් සංසිඳී කියන ඒ තමයි මේ අමා මහ නිවන කියලා මේ පෙන්වලා දෙනවා. ඉතින් මේ විදිහට තමයි නිර්වාණය ගැන අපේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරන්නේ. ඉතින් මහත්යා අද කාලේ මේ වාගේ ධර්මයක් අහන්න ලැබෙන එක ගැන සතුටු වෙන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. බුදු කෙනෙක් පහළ වීමෙන්මයි නිවන කියන එකක් ගැන මේ විදිහටවත් දැනගන්නේ. නැත්නම් මිනිස්සු නිවන කියලා එක එක දේවල්. මිනිස්සුන් හිතන දේවල්, හිතන දේවල් ඊළඟට මිනිස්සු එක එක තාපසයෝ තම තමන්ට ගෝචර වෙන දේවල්. ඒකේ දැන් අර කිව්වේ මියුසික් එකක් ඇහුණා කියලා. එහෙමයි. සමහර අයට එහෙම සිත කය නොදැනී ගිහිල්ලා එහෙම ඉන්න එක නිවන කියලා. එහෙමයි. එක එක විදිහට දැන් ওই නිවන කියන එක මොකද්ද කියලා තේරෙන්නේ නැති නිසා තමයි අද කාලේ මිනිස්සු නිකාන් ওই පොඩ්ඩක් භාවනා කරලා මොකක් හරි දෙයකින් නිවන් දැක්කා කියලා එහෙම එන්නේ. නමුත් ධර්ම විනය අනුකූලව බලනකොට හරි ප්‍රශ්න මේ වගේ. දැන් උදාහරණයක් බලමු ඔය දැන් පෞද්ගලික කාලේ පැතිරිලා ගියා ඔය සීල් මාතාවක් රහත් වෙලා කියලා ඔය සිංහලයට පරිවර්තනය වෙලා ඊට පස්සේ දැන් අපිත් ඒව කියෙව්වා. ඉතින් අනේ මේ ධර්ම විනයට අනුව රහතන් වහන්සේ නමගේ හුලඟක්වත් නැහැ. නමුත් ලෝකයා රහතුන් කියනවා. ඉතින් ගොඩාක් ඒක තමයි රහත් ඒ නිවන ගැන තේරෙන්නේ. ඉතින් ඒක ඒකට හේතුව තමයි ශ්‍රී සද්ධර්මයේ මැනවි ඉගෙන ගන්නෑ. ශ්‍රී සද්ධර්මය ගැන මනවින් පහදින්නේ නැහැ. ඒක දැන් ඔය තායිලන්තයේ ඔය බුරුම ඔය එක එක රටවල් වල තියෙනවා 13 අතලක සමාල්ලාවට යෝගාවචරයක් නැති වුණාට පස්සේ යාගේ මේ දැව්වට පස්සේ ඉතුරු වෙන කොටස් අරන් මෙන්න 13 අංශලා කියලා. ඉතින් සමහරට ඔයගේ යම් යම් එක එක ස්වභාවයන් තිබ්බට පස්සේ මෙන්න ආස්තරිය කියනවා. වශයෙන් අපිට තේරෙන්නේ නැහැ මහත්තයා අපිට වාසනාවක් ලැබුණා ඒ තමයි අපිට නිවන කියන එක ගැන වචනයක් හරි මේ විදිහට සැබෑ ශ්‍රී සද්ධර්මයෙන් ආන්ත ලැබීම එහෙමයි ස්වාමී ස්වාමීන් වහන්සේට උතුම් පුණ්‍ය අනුමෝදනා වේවා අද දවසේ අපේ කාලේ නෙමවුණා